ඊළඟට YouTube එකේ අහලා තියෙන ස්වාමීන් වහන්සේ චිත්ත නියාමය කියන්නේ මොකක්ද කියලා අහලා තියෙනවා. චිත්ත නියාමය කියලා කියන්නේ සිත වැඩ කරන රටාව. උදාහරණයක් හැටියට ගත්තොත් දැන් අපේ ඇසට අරමුණක් ආවහම ඒ අරමුණ හඳුනා ගන්නා සිතක් පහළ වෙනවා චක්කු විඥානය කියලා. ඒ චක්කු විඥාණයට පසුව අනිවාර්යෙන් පහළ වෙනවා සම්පටිච්ඡන කියලා සිතක්. ඒ කියන්නේ අරමුණ පිළිගන්නා සිත. ඒ සිත නිරුද්ධ වුණු සැනින් අනිවාර්යෙන්ම පහළ වෙනවා සම්තිරණ කියන අර අරමුණ විමසා බලන සිත. ඊළඟට ඒ සිත නිරුද්ධ වුණු ගමන් අනිවාර්යෙන් පහළ වෙනවා වොත්තපන කියලා ඒ අරමුණ පිළිබඳව තීරණය කරන සිතක්. ඒ සිත නිරුද්ධ වුණු සැනින්ම අනිවාර්යෙන් පහළ වෙනවා ජවන් සිත් හතක්. දැන් මේවා දෙවි කෙනෙක් කරනවත් නෙමෙයි තමන් කරනවත් නෙමෙයි දෙවියෙකුට මේවා වෙනස් කරන්නත් බෑ තමන්ට මේවා වෙනස් කරන්නත් බෑ අරමුණ නැත ගැටුණු සැනින්ම ඔය විදිහට සිත ක්‍රියාත්මක වෙනවා. ඒ අනුපිළිවෙල වෙනස් වෙන්නෙත් නැහැ, පැටලෙන්නෙත් නැහැ, වරදින්නෙත් නැහැ. එතකොට අන්න එහෙම කිසිවෙකුට වෙනස් කළ නොහැකි කිසිම හේතුවකින් වෙනස් නොවන වැරදීමක් සිදු නොවන සිත පිළිබඳව ස්වභාවික ක්‍රියාකාරීත්වය තමයි චිත්ත නියාම කියන්නේ. කම්ම නියාම ආදියත් එහෙමයි. ඒ කම්ම නියාම කියලා කියන්නේ ඒ කුසල අකුසල කර්මයන්ගේ විපාකය ඒක ඒ ඒ හේතුවට අනුව ඒ ඵලය ඒ විදිහට සිද්ධ වෙනවා. එතකොට අන්න ඒ වගේ තමයි සිතෙහි ක්‍රියාකාරීත්වය ඒ අනුව ක්‍රියාත්මක වෙනවා. එතකොට අපිට දැන් අපි කියවනේ අර කර්මය යට කරන්න පුළුවන් කියලා යට කරන්න පුළුවන් කියලා කියන්නේ කර්මය නැති කරනවා නෙමෙයි. ඒ කර්මය මතුවෙන්න විපාකත්වයට පැමිණෙන්න තියෙන අවස්ථාව යටපත් කිරීමයි කරන්නේ. අන්න ඒ වගේ අපිට මේ චිත්ත නියාමය හඳුනා ගත්තාම ඒ යන රටාව වෙනස් කරන්න බෑ. හැබැයි ඒ තුල අර ජවන්සිත අකුසල් ජවන්සිට ඇති වෙනවද කුසල් ජවන්සිට ඇති වෙනවද කියලා එතන අපිට පරිවර්තනය කරගැනීමේ හැකියාවක් තියෙනවා. එහෙම නැත්නම් සිතුවිලි ඇති වෙන විදිහ වෙනස් කරන්න අපිට බෑ. ඒක තමයි චිත්ත නියාමක.